අද අපි කතා කරන්න යන්නේ පුදු දහමේ තියෙන හරිම ගැඹුරු ඒ වගේම අපේ එදිනෙදා ජීවිතයට පුදුම විදිහට සම්බන්ධ වෙන සංකල්පයක් ගැන. මේ ඒ තමයි දුක සහ ඒක නැති කිරීම. හැබැයි අපි මේක බලන්නේ ටිකක් වෙනස් විදියකට. මේ අපිට ලැබිලා තියෙන මූලාශ්‍රවල කියවෙන්නේ දුක හටගන්න තැනමයි ඒක නැතිවීමේ විසඳුමක් තියෙන්නේ කියලායි. ඒක හරිම අපූර්ව අදහසක්. සාමාන්‍යයෙන් අපි හිතන්නේ ප්‍රශ්නේ තියෙන්නේ එක තැනක විසඳුම තියෙන්නේ තවත් තැනක කියලානේ. ඔව්. ඒත් මේ ඉගන්වීමට අනුව තෘෂ්ණාව කියන අපිව දුකට පත් කරන දේ හටගන්නෙත් ඒක සම්පූර්ණයෙන්ම නැතිවලා යන්නෙත් එකම තැනක. හරියට කණ්ණාඩියකින් පේන ප්‍රතිබිම්බයක් වගේ. ඒ කියන්නේ ප්‍රශ්නේ ඇතුළේම තවයි උත්තරේ හැංගිලා තියෙන්නේ. ඒනව අද අපේ මෙහෙයුම වෙන්නේ ඒක හාරා උස්සලා බලන එක. විශේෂයෙන්ම gedara dore වැඩපාල රැකියාව එක්ක කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක්ට මේ ගැඹුරු දහම් කරුණු කොහොමද ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ කියන එකත් අපි හොයලා බලමු. එහෙනම් අපි පටන් ගමු අර මූලිකම අදහසින්. මූලාශ්‍රවල තියෙනවා මේ pāli වාක්‍යයක් යං ලෝකේ ප්‍රිය රූපං සාතු රූපං එත්තේසා තණ්හා උපජමාන උපජති. මට තේරෙන විදියට මේක කියන්නේ ලෝකයේ තියෙන ප්‍රියමනාප සිත් අදගන්නා සුළු දේවල් තියෙන තැන්වලමයි තෘෂ්ණාව ඉපදෙන්නේ කියලයි. හරියදම හරි. ඒ වාක්‍යයේම දෙවනි කොටස තමයි එත්ත නිවිසමානා නිවිසති. ඒ කියන්නේ තෘෂ්ණාව ඉපදින්නෙත් එතනමයි, ලැබුම් ගන්නෙත්, ඒ කියන්නේ ස්ථාවර වෙන්නෙත් එතනමයි. ආ. පුදුම දෙය තමයි දුක්ඛ නිරෝධය එහෙම නැත්නම් තෘෂ්ණාව නැතිවීම ගැන කියන තැනත් යොදාගන්නේ මේකට ගොඩක් සමාන වාක්‍යයක්. එත්තේසා තණ්හා පහියමානා පහියති, එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති. ඒකනම් හරිම පුදුමයි. ඒ කියන්නේ තෘෂ්ණාව නැති වෙන්නෙත්, නිරුද්ධ වෙන්නෙත් අර කලින් කියූපු ප්‍රියමනාප දේවල් තියෙන තැන්වලමයි කියන එක. ඔව් ඒ කියන්නේ අපි ඇස් කන් වහගෙන ලෝකයෙන් පැනලා යන්න ඕනේ නැහැ. සටන් බිම තියෙන්නේ අපි ඉන්න තැනමයි. එතනමයි. ඇස කන නාසය දිව ශරීරය මනස කියන අපේ ඉන්ද්‍රිය දොරටු සහ ඒවට හමුවන රූප ශබ්ද ගන්ධ සුවඳ වගේ දේවල් ඇතුළේමයි. ඔව්. මූලශ්‍රීතිනෝ හරි අපූර්වපමාවක් හරියට ඔත්තු කරුලෙක් සතුරු කඳවුරක් ගැන නිරන්තරයෙන් සෝදිසියෙන් ඉන්නවා වගේ තෘෂ්ණාව මතුවෙන්න පුළුවන් ටැං ගැනම සිහියෙන් ඉන්න ඕන කියලා. ඒ කියන්නේ සතුරා එන පාර දන්නවනම් ඒ පාරෙම රැකගෙන ඉඳලා සතුරුව නවත්තන්න පුරුවන් වගේ වැඩක්. හරියටම මේ ඉන්ද්‍රිය දොරටු අතරින් මූලාශ්‍රය වල ඇසට එහෙම නැත්නම් චක්කුඉන්ද්‍රියට ලොකු අවධානයක් දෙනවා. ඇයි ඒ? දස්සන කාමය කියලා විශේෂයෙන්ම කියන්නේ රූප දැකීමට තියෙන ආශාවටනේ ඇස මේතරම් බලවත්යි. මේ ඒකට හේතුව තමයි අපේ මනසට එන සංවේදී උත්තේජන වලින් ප්‍රබලම සහ සංකීර්ණම දේවල් එන්නේ ඇස හරහා වීම. වර්ණ, හැඩතල, ගැඹුර මේ හැමදේම එක්කින තොරතුරු ප්‍රමාණය අතිවිශාලයි. ඒ නිසාම අපිව සංසාර ගමනට වැඩියෙන්ම බැඳ තබන උපකරණය ඇස කියලත් කියනවා. මෙතනදී මිනිස්සු අන්ත දෙකකට යනවා. එකට තමයි ලස්සන රූප පස්සෙම ගිහින් ඒවායිම ඇලි ගලි ජීවත් වීම. ඒකනේ සෝෂල් මීඩියා ෆීඩ් එකේ පැය ගණන් ස්ක්‍රෝල් කරනවා වගේ වෙනක්. හරියටම. අනිත් අන්තය තමයි හරි රූප දැක්කොත් නෙමේ ප්‍රශ්න ඔක්කොම. ඒ නිසා මම බලන්නෙම නෑ කියලා S2 වහගෙන ඉන්න හදන එක. බුදුදහම මේ අන්ත දෙකම ප්‍රතික්ෂේප කරනවා. එහෙම බෑ නේද? බෑ. මූලාශ්‍රය තර්ක කරනවා එහෙමනම් උපතින් අන්ධ කෙනෙක් ලේසියෙන්ම රහත් වෙන්න අපයි කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. ප්‍රශ්නේ තින්නේ ඇසේ නෙවෙයි ඇස පාවිච්චි කරන විදිහේ. එතකොට මධ්‍යම ප්‍රතිපදාව නැත්තම් මැද මාවත මොකද්ද? රූප නොබලත් බෑ. බැලුවොත් ඇලෙනවා. ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් කොහොමද මේක සමබර කරගන්නේ? සියුම් අදහසක්. ඒ කියන්නේ ඇසට රූපයක් පෙනුණු විට ඒක නිසා හිතේ ඇතිවෙන කැමැත්ත එහෙම නැත්නම් මනාප ස්වභාවය සහ අකමැත්ත එහෙම නැත්නම් අමනාප ස්වභාවය හුදේ සිතේ ඇතිවෙන ස්වභාවයක් විදිහට දකින්න එක. ඒක මගේ කැමැත්ත, එහෙම මගේ අකමැත්ත කියලා අයිති කරගන්නේ නැතුව ඒකත් එක්ක තෘෂ්ණාව වර්ධනය කරගන්න ඉඩ නොදී ඉන්න එක. ඒ කියන්නේ හරියට ටීවී එකේ channel එකක් මාරු වෙනවා වගේ ඒක දිහා බලනින් එක ඒකට ප්‍රතිචාර නොදක්වා. ඔව් ඒ වගේ දෙයක්. ඒකේ උපරිම අවස්ථාව තමයි රහතන් වහන්සේ කෙනෙක් ළඟ තියෙන්නේ උන්වහන්සේට පුළුවන්ලු පිළිකුල් සහගත දෙයක් දිහා අපටිකූල එනම් නොගැටෙන සිතකින් බලන්න ඒ වගේම හරිම ප්‍රියමනාප දෙයක් දිහා පටිකූල එනම් නොඇලෙන සිතකින් බලන්න. ඒ කියන්නේ අරමුණට උන්වහන්සේව පාලනය කරන්න බෑ. බෑ. උන්වහන්සේ තමයි අරමුණ පාලනය කරන්නේ. හරි. ඒක තමයි ඉලක්කය. ඒත් එතනට යන ගමන පටන් ගන්නෙ කොහොමද? gedara ඉන්න කෙනෙක්ට මොනවද කරන්න පුළුවන්? මූලාශ්‍රයේ කියනවා ඒ ගමනේ එක් පියවරක් තමයි කාමභෝගී උත්තේජන අධික පරිසරයක ඉඳලා ටිකින් ටික ආරණ්‍යයක් හෝ භාවනා මධ්‍යස්ථානයක් වගේ තැනකට යන එක. පරිසරය වෙනස් කරන එක. ඕ බාහිර උත්තේජන ප්‍රමාණය අඩු කරන එක. හැබැයි එතනදිත් හිත පරිස්සම් කරගන්න ඕන. මූලාශ්‍රයේ කියනවා ආරණ්‍යයට ගිහින් gederin ගෙනාපු පරණ ෆොටෝ ඇල්බම් එක බලබල ඉන්නවනම් තාමාතර දස්සන කාමයේ අත්තරලා නෑ කියලා. ඒක ඇත්ත. ඒ නිසා මේක ක්‍රමානුකූල පුහුණුවක්. ගිහි ජීවිතේදී නම් Taman නිරාවරණය වෙන දේවල් ගැන සිහියෙන් ඉන්න එක. උදාහරණයක් විදිහට දැන්වීම දැක්කම ඇතිවෙන මේක මටත් ඕන කියන සිතුවිල්ල. නිකම්ම සිතුවිල්ලක් විදිහට දකින්න පුරුදු වෙන එක. හරි. එතකොට අපි තාමින්නේ මතු පිට රූපයක් දැකීම සහ තෘෂ්ණාව ඇතිවීම කියන එක අතර තව මොනාරි සිද්ධ වෙනවා ඇති. මේ ක්‍රියාවලිය ඇතුළට තව ටිකක් ගැඹුරට ගියොත් මූලාශ්‍රවල පස්සය, හෙවත් ස්පර්ශය ගැන කතා කරනවා. ඒක මොකක්ද? ස්පර්ශය කියන්නේ නිකම්ම භෞතිකව ගැටීමක් නෙවෙයි. ඒක ඊට වඩා සංකීර්ණයි. ස්පර්ශයක් සිද්ධ වෙන්න නම් ඉන්ද්‍රිය, අරමුණ සහ ඒ දෙක සම්බන්ධ කරන අවධානය කියන තුනම එකතු වෙන්න ඕන. හ්ම්. වැදගත්ම දේ තමයි ස්පර්ශය සිදු වෙන්නේ අපි තුල තියෙන උපදි වලට අනුවයි කියන එක. උපදි ඒක අලුත් වචනයක්. ඒක සරලව තේරුම් ගන්නේ කොහොමද? උපදි කියන්නේ අපි හිතේ තදින් අල්ලාගෙන ඉන්න දේවල්. අපේ අනන්‍යතාව, අපේ ආඩම්බරකම්, අපේ බැඳීම්, අපේ මතවාද. අපි මම සහ මගේ කියලා සලකන පංච උපාදාන ස්කන්ධයම තමයි උපදී. මම උදාහරණයක් කියන්නම්. කවුරු හරි අපිට චීන භාෂාවෙන් හරි රුසියානු භාෂාවෙන් හරි බැන්නොත් අපිට ඒක දෙනින්නේ නෑ. ඒක නිකම්ම શબ્දයක්. ඔව් තේරෙන්නේ නෑනේ. නමුත් අපේම භාෂාවෙන් බැන්න ගමම් ඒ වචන ටික අපේ උපදි කියන දේ ඇතුලේ තියෙන මගේ නම්බුව, මගේ తත්වය කියන දේවල් වල ගිහින් වදින්නවා. එතකොට තමයි වේදනාව, ක්‍රෝධය හටගන්නේ. අර වචන නෙවෙයි, ඒ වචන අපේ උපදිවල වැදීමයි ප්‍රශ්නේ. ඒකනම් පුදුම අදහසක්. ඒ කියන්නේ කවුරු හරි මට අපහාස කළාම මට තරහ යන්නේ ඒ කෙනා නිසා නෙවෙයි. මගේ ඇතුළෙම තියෙන උපදි කියන සංවේදී තැනක ඒ වචන වැදුන නිසා. හරියටම. ප්‍රශ්නේ තියෙන්නේ එළියේ නෙවෙයි. ඇතුලේ. හරියටම. මූලාශ්‍රය කියන්නේ පුසන්තේ පස්සා උපදින් පටිච්ච කියලා. ඒ කියන්නේ උපදි නිසාමයි ස්පර්ශය වේදනාත්මක හෝ සුඛදායක වෙන්නේ. හරි. ඊළඟට එන සංඥාව කියන කාරණය ඊටත් වඩා මාව කල්පනා ලෝකයකට අරන් ගියා. අපි සිදුවීමක් මතක තියාගන්නේ ඒ විදිහටම නෙවෙයිලු. අපි මතක තියාගන්නේ ඒකේ නිමිත්තක් විතරයි. ඒක මොන වගේ දෙයක්ද? මේක හරිම ගැඹුරුයි. හිතන්නකෝ සිදුවීමක් කියන්නේ ගලාගෙන යන ගංගාවක් වගේ කියලා. ඒක හැම තත්පරයම වෙනස් වෙනවා අනිත්‍යයි. ඔව්. නමුත් අපි ඒ ගංගාවෙන් වතුර බිඳක් අරගෙන ෆ්‍රීසර් එකේ දාලා අයිස් කැටයක් හදාගන්නවා. අන්නේ අයිස් කැටය තමයි නිමිත්තය. ඒක ස්ථිරයි. වෙනස් වෙන්නේ නැහැ. ආ අපි මතක තියාගන්නේ අර ගලාගෙන යන ගංගාව නෙවෙයි අපිම හදාගත්තු අයිස් කැටය. ඒ කියන්නේ මගේ මතකයන් කියන්නේ ඇත්තටම සිද්ධ වෙච්ච දේවල් නෙවෙයි මමේ සිදුවීම් වලින් හදාගත්තු නිමිති ටිකක්. ඔව්. ඒකෙන් පැහැදිලි වෙනවා එකම සිදුවීමකට සම්බන්ධ දෙන්නෙක් ඒක විස්තර කරන්නේ හාත්පසින්ම වෙනස් විදි දෙකකට ඇයි කියලා. නියමටම තේරුම් ගත්තා. දෙන්නම තමන්ගේ කැමැත්තට අනුව හදාගත්තු අයිස් කැට දෙකක් ගැනයි කතා කරන්නේ. හරියටම. පරිගණකයක් වුණත් ඇත්තම දර්ශනයක් ගබඩා කරන්නේ නැහනේ. ඒක සංඥාවක් බවට පත් කරලා බයිනරි කෝඩ් එකක් විදියට 0.1යි විදියට ගබඩා කරනවා. අපේ මනසත් ඒ වගේ. අපි හිතේ තියාගෙන ඉන්න පරණ තරහා ආදරණීය මතකයන් කියන්නේ ඇත්තටම ඒ සිදුවීම් නෙවෙයි අපිම සංස්කරණය කරලා ස්ථිර දෙයක් බවට පත් කරගත්තු නිමිති විතරයි. මේක නම් මරණස ගැන හිතන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. ඊළඟට මූලාශ්‍රවල එනවා බුදුහාමුදුරුව බුද්ධත්වයෙන් පස්සේ දේශනා කළ කියන උදාන ගාතාවක ඉන්න ගහකාරක කෙනෙක් ගැන. ඒ කියන්නේ ගෙවල් හදන වඩුවෙක්. මේ වඩුවා කවුද? එයා මොන ගෙවල්ද හදන්නේ? ඒ වඩුවා තමයි සංස්කාර හැවත් චේතනාව. එයා හදන්නේ අපි මේ ජීවත් වෙන භවය කියන ගේ. ආ. එයා අමුද්‍රව්‍ය විදිහට ගන්නේ අපි අර කලින් කතා කරපු හිතේ ගබඩා කරගත්තු ස්ථිර නිමිතිකික. ඒ මතකයන් ඒ නිමිති පදනම් කරගෙන මේ වඩුව අලුටින් සිතුවිලි සැලසුම් ක්‍රියා නිර්මාණය කරනවා අනාගතය ගැන හීනමවනවා පලිගන්න සැලසුම් කරනවා ආශාවන් නිටු කරගන්න පාරවල් හොයනවා මේක තමයි සංසාරයේ ගොඩනගෙන ක්‍රියාවලිය මේ වඩුවා වැඩ කරන්නේ දැනුවත්වද එයාට අරමුණක් තියනවද මූලාශ්‍රයට අනුව නම් නෑ මේ සංස්කාර කියන්නේ Tamanවම නිර්මාණය කරගන්න අන්ධ බලවේගයක්. ඒක හරියට කිසිම කෙනෙක් නිර්මාණය නොකරපු ඒ Tamanගේ කේතයට අනුව Tamanවම පිටපත් කරමින් ව්‍යාප්ත වෙමින් යන පරිගණක වෛරසයක් වගේ. හරිම භයානකයි වගේ. එයාට තියෙන එකම අරමුණ දිගටම ගෙවල් හදන එක විතරයි. ඒ හදන ගෙවල් නිසා අපි දුක් විඳිනවද නැද්ද කියන එක එයාට අදාළ නෑ. එතකොට භාවනාවේදී මේ වඩුවාව අතටම අල්ලගන්න පුළුවන්ද? එයා gadul තියෙනකොටම. පුළුවන්. ඒක තමයි භාවනාවේ එක් අරමුණක්. භාවනාන යෝගියෙකුට පුළුවන් මේ සංස්කාර එහෙම නැත්නම් චේතනාව වචනයක් හෝ ක්‍රියාවක් බවට පත්වෙන්න කලින් ඒ කියන්නේ නිකම්ම සිතුවිල්ලක් විදියට මතුවෙනකොටම අල්ලා ගන්න. විදර්ශනා භාවනාවේදී එන සංඛාරුපේක්ඛා ඥානය කියන අවස්ථාවේදී මේක හරිම පැහැදිලිව දකින්න ලැබෙනවා. එතනදි පේනවා මේ හැම සිතුවිල්ලක්ම හැම චේතනාවක්ම හටගෙන මොහොතක්වත් නොපවතින නිරුද්ධ වෙන හිස් ස්වභාවයක් කියලා. අර වඩුවා ගඩොලක් උස්සනවා පේනවා ඒත් ඒක තියන්න කලින්ම දී වෙලා යනවා වගේ. ඒ වගේ දෙයක්. ඔව්. හරි මේ ඔක්කොම න්‍යායාත්මක කරුණු. දැන් මේ දැනුම ප්‍රායෝගිකව අත්දකින්න පාලිච්චි කරන මෙවලම තමයි භාවනාව. මූලාශ්‍රවල ආනාපාන සතිය උදාහරණයට ගන්නවා. ඒකෙන් මේ ක්‍රියාවලිය තේරුම් ගන්න පුළුවන් කොහොමද? ආනාපානේදී අපි කරන්නේ හුස්ම කියන අරමුණත් එක්ක ඉන්න එකනේ. භාවනාව පටන් ගන්නකොට හුස්ම දැනෙන්නේ ගොරෝසු. එහෙම නැත්නම් ඕලාරික දෙයක් විදිහට. නාස්පුඩුවල හුළඟ වදින හැටි, පපුව ඉහළ පහළ යන හැටි පැහැදිලිව දැනෙනවා. ඔව් ඒක පැහැදිලි. නමුත් හිත එකඟ වෙන්න වෙන්න, සිත සියුම් වෙන්න වෙන්න පුදුම දෙයක් සිද්ධ වෙනවා. අර ගොරෝසු අරමුණ ක්‍රමෙන් හරිම සියුම් සුකුම දෙයක් බවට පත්වෙනවා. හරියට ලොකු කමයක් දිහා බලාගෙන ඉඳලා ඒක ටිකෙන් ටික සිල්ක් නූලක් වෙනවා වගේ. ඊට පස්සේ මොකද වෙන්නේ? භාවනාව තව දියුණු වෙනකොට අර සියුම් අරමුණක් නැති වෙලා යනවා වගේ දැනෙන අවස්ථාවක් එනවා. ඒකට කියනවා අනිමිත්ත తත්වේ කියලා. ඒ කියන්නේ හුස්ම කියන නිමිත්ත නැති වෙලා යනවා. ඒ වෙලාවට භාවනා කරන කෙනා බය වෙන්න පුරුවන් නේද? අයියෝ මගේ අරමුණ ලෙති වුණා මගේ භාවනාව වැරදුනා කියලා හිතෙන්න පුළුවන්. ඔව් ඒක හරිව සාමාන්‍ය දෙයක්. මූලාශ්‍රවල කියන්නේ අන්නේ ඇතිවෙන බයම කෙලස් නීවරණයක් කියලා. කලින්ම මේ ගමන ගැන දැනුවත් වෙලා හිටියොත් ඒ අවස්ථාවට මූණ දෙන්න ලේසි. දියුණු භාවනානුයෝගී කලබල වෙන්නේ නැහැ. මොකද එයා දන්නවා ඕලාරික අවස්ථාවෙන් පස්සේ සුකුම අවස්ථාවත් එතනින් අනිමිත්ත අවස්ථාවත් එන එක භාවනාවේ දියුණුවේ ලක්ෂණයක් මිසක් පසුබෑමක් නෙවෙයි කියලා. ඉතින් අද මේ සාකච්ඡාවෙන් මට නම් පැහැදිලි වෙනවා දුකින් මිදීම කියන්නේ ලෝකෙන් පැනලා යන එකවත් ප්‍රියමනාප දේවල් මගහරින එකවත් නෙවෙයි. ඒක ඊට වඩා ගොඩක් සියුම් අපේ මනස ඇතුළේම සිද්ධ වෙන සැත්කමක් වගේ දෙයක්. ඒක ඇත්ත. ඒක පටන් ගන්න අපේම ඉන්ද්‍රිය දොරටු වලින්. හරියටම. සාරාංශය තමයි එදිනෙදා ජීවිතේදී පාර යනකොට ලස්සන දෙයක් දැක්කම හොඳ සින්දුවක් ඇහුනම රස කෑමක් කෑවම નિરાයාසෙන් හිතේ ඇතිවෙන කැමැත්ත සහ අකමැත්ත ගැන සිහියෙන් ඉන්න එක අර ගේ හදන වඩුවා වැඩ කරන හැටි එයා අමුද්‍රව්‍ය එකතු කරන හැටි gadol තියෙන හැටි දැක්කලා ඒ ගොඩනැගීමේ ක්‍රියාවලියට මැදිහත් නොවි ඒක නවත්වා දැමීම තමයි කල යුත්තේ තෘෂ්ණාව හටගන්න තැනමයි ඒක ප්‍රහාණය වෙන්නේ. අවසාන වශයෙන් මෙනෙහි කරන්නට යමක් ඉතිරි කරමින් අපි මේ සාකච්ඡාව අවසන් කරමු. මූලාශ්‍රවල සඳහන් වෙනවා රහතන් වහන්සේ කෙනෙකුට පිළිකුල් දෙයක් ප්‍රියමනාප ලෙසත් ප්‍රියමනාප දෙයක් පිළිකුල් ලෙස දකින්න පුරවම් මානසික නිදහසක් ශක්තියක් තියෙනවා කියලා. එසේනම් අපේ කැමැත්ත සහ අකමැත්ත කියන්නේ ලෝකේ තියෙන දේවල් වල නියම ස්වභාවය නෙවෙයි අපේම සිතේ ගැඹුරටම කාවැදුණු පුරුදු එම නැත්නම් අර උපදිවලට දක්වන ප්‍රතිචාරයක් විතරක් නම් ඕනෑම මොහොතක ඕනෑම අරමුණකට ප්‍රතිචාර දක්වන විදිහ සම්පූර්ණයෙන්ම තෝරා ගැනීමේ නිදහස ලැබුණොත් ඒක මොන වගේ හැඟීමක් වෙයිද? ඒ නිදහස කොයිතරම් බලවත් එකක් වෙයිද? ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ හරිම ගැඹුරු ඒ වගේම අපේ ජීවිතයට ගොඩක්ම වැදගත් වෙන මාතෘකාවක් ගැන. දුක නැති කිරීම. එහෙමත් නැත්නම් දුක්ඛ නිරෝධය. අපේ මූලාශ්‍රය වෙන්නේ පූජ්‍ය උඩීරියගම ධම්මජීව ස්වාමින් වහන්සේගේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනා මාලාවෙන් කොටසක්. ඉතින් අද අපේ ආරමුණ හරියටම කිව්වොත් අපේ දුකට වග කියන නියම අපරාධකාරයව අල්ලගන්න එක. ඒක හරිම අපූර්ව හැදින්වීමක්. ඔත්තුකාරයෙක් වගේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන විදිය හොරෙන් බලලා ඒක නවත්තන හැටි ඉගෙන ගන්න එක. ඇත්තටම. මොකද මේකෙදී අපි හොයන්නේ යන්නේ පිටේ ඉන්න සතුරෙක්ව නෙවෙයි අපේ හිත ඇතුළෙම ක්‍රියාත්මක වෙන මේ යාන්ත්‍රණයක් හිත ඇතුළෙම ඔව් පුදුම දේ තමයි දුක හදන යාන්ත්‍රණයම තමයි දුක නැති කරන්නත් පාවිච්චි කරන්නේ ඒක හරියට වස්තුවකුයි ඒකේ කණ්ණාඩි ප්‍රතිබිම්බයයි වගේ කණ්ණාඩි ප්‍රතිබිම්බයක් එකක් තීරුම් ගත්තම අනික ඉබේම තේරෙනවා අද අපි බලන්න යන්නේ අන්න ඒ කණ්ණාඩිය දිහා හොඳයි එහෙනම් මේ පරීක්ෂණය පටන් ගමු මූලාශ්‍රය කියනවා තෘෂ්ණාව, ඒ කියන්නේ තණ්හාව කියන මේ ප්‍රධාන සැකකරු ගැන හරියටම දැනගන්න ඕන කියලා. ඔව්. ඒකට කියනවා බුද්ධ්‍යංශ නිලධාරියෙක් සතුරු කඳවුරක් ගැන ඔත්තු බලනවා වගේ වෙන්න ඕන කියලා. ඉතින් මේ සටන් බිම මේ අපරාධය සිදු වෙන තැන කොතනද? සටන් බිම තියෙන්නේ අපිට හිතාගන්නත් බැරි තරම් ළඟ. ඒ තමයි අපේ ඉන්ද්‍රියන් 6. ඇස කන නාසය දිව ශරීරය සහ මනස හරියටම මූලාශ්‍රය හරිය පැහැදිලිවම කියනවා යං ලෝකේ පිය රූපං සාද රූපං කියලා. ඒ කියන්නේ ලෝකේ යමක් ප්‍රියද මනාපද තෘෂ්ණාව හටගන්නේ ඒ කියන්නේ උපජත්ති වෙන්නේ එතන. ඒක නිලබර වෙන, ඒ කියන්නේ ස්ථාවර වෙන්නේත්, සම්දිට්ඨති වෙන්නේත් එතනමයි. ඒ කියන්නේ සතුරා එන්නේ පිටින් නෙවෙයි. අපේම දුරට වලින්. අපේම දුරට වලින්. ඒ දොරටු වලින් ප්‍රධානම එක විදියට ඇස චක්කු ගැන ලොකු අවධානයක් යොමු කරනවා නේද? ඔව්. ඒක තමයි අපිව ලෝකයට ගැටගහන ප්‍රබලම ඉන්ද්‍රිය කියලායි කියන්නේ. හ්ම් මේ ස්මාර්ට්ෆෝන් පරිගණක තිර වලින් පිරුණු අද කාලයට මේක කොච්චරනම් අදාළද? හරියටම හයි මූලාශ්‍රයේ එකට කියන්නේ දස්සන කාමය කියලා දැකීමේ ආශාව. දැකීමේ ආශාව. ඔව්. මෙතනදී මිනිස්සු වැටෙන අන්ත දෙකක් ගැන පැහැදිලි කරනවා. එකක් තමයි දකින දකින හැම දෙයකටම ඇලී ගලී ඒ පස්සෙම දුවන එක. අර ෆෝන් එකේ ස්ක්‍රෝල් කරන එක නවත්ත ගන්න බැරි වෙන එක වගේ දෙයක්. හා. අනිත් අන්තේ තමයි කිසිම දෙයක් නොදැක ඉන්න උත්සාහ කරන එක. S2 පියාගෙන ලෝකෙන් පැනලා දුවන්න හදනවා. බුදුන් වහන්සේ මේ අන්ත දෙකම ප්‍රතික්ෂේප කළා. ඒ කියන්නේ විසඳුම S වහගන්න එක නෙමෙයි. කොහෙත්ම නැහැ. එහෙනම් මොකද්ද මධ්‍යම ප්‍රතිපදාව? මධ්‍යම ප්‍රතිපදාව තමයි ඉන්ද්‍රිය සංවරය. ඒ කියන්නේ මගහැරීම නෙවෙයි සිහියෙන් යුතුව ඉන්ද්‍රියන් පාවිච්චි කිරීමේ කුසලතාවය. මට මතකයි මම මුලින්ම භාවනා කරන්න පටන් ගත්ත කාලේ මම හිතුවේ ඇස් වහගෙන ඉන්න එක තමයි විසඳුම කියලා. ඒත් එටුකුට හිත ඇතුලේ ඊට වඩා පැහැදිලි රූපම වෙන්න පටන් ගත්තා. හා ඇත්ත. පාවිච්චි කරන විදිය සහ ඒකෙන් එන දත්ත හිත හසුරවන විදිය කියලා. ඉන්ද්‍රිය සංවරය කියන්නේ අන්ධෙක් වෙන එක නෙවෙයි. දකින දෙයට දාසෙක් නොවි ඉන්න පුහුණු වෙන එක. හරි. එහෙනම් සටන් බීම පැහැදිලි. දැන් බලමු අපරාධය සිදුවෙන අනුපිළිවෙල. මුලාශ්‍රය තියෙනවා අපි යමක් දකිනකොට තත්පරයකින් 100න් පංගුවකදී සිදුවෙන දාම ප්‍රතික්‍රියාවක් ගැන. ඔව්. ඇසයි රූපයයි එකතු වුණාට පස්සේ පළවෙනිටම මොකද වෙන්නේ? ඊළඟට ඇති වෙන්නේ පස්ස. ඒ කියන්නේ ස්පර්ශය. මේක තමයි මුළු ක්‍රියාවලියේම තීරණාත්මකම මොහොතක්. ස්පර්ශය? ඔව්. හැබැයි මේක අපි හිතනම වගේ භෞතික ස්පර්ශයක්ම නෙවෙයි. මේක මානසික ස්පර්ශයක්. ඉන්ද්‍රිය අරමුණ සහ විඥානය කියන තුනේ එකතුවෙන් තමයි මේ ස්පර්ශය ඇති වෙන්නේ. හැබැයි වැදගත්ම දේ තමයි මේ ස්පර්ශය කියන්නේ තෝරා බේරාගෙන සිදුවන දෙයක්. විනාඩියක් ඉන්න. තෝරා බේරාගෙන විනෝ කියන්නේ මම හිතුවේ මම දකින හැමදේම මගේ හිතට යනවා කියලානේ. නැහැ. අන්න ඒක තමයි වර්ධීම. ස්පර්ශය මෙහෙවෙන්නේ අපේ යටිහිතේ ගැඹුරින්ම තැම්පත් වෙලා තියෙන බැඳීම්, අගති සහ මාන්න්‍ය වගේ දේවල් වලින්. මූලාශ්‍රයේ ඒවට කියන්නේ උපදි කියලා. උපදි කියන්නේ අපේ අගයන් ආඩම්බරකම් අපි ජීවිතේ බර ඉන්න දේවල්. හරි. අපේ උපදි වලට ගැළපෙන දේ සමග විතරයි අපි ඇත්තටම ස්පර්ශ වෙන්නේ. අනිත් ඒවා ඇහැට පෙනුනට කනට ඇහුනට හිතේව ගණන් ගන්නෙ නෑ. මට. හ්ම්. උදාහරණයක් එක්ක තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද? පුළුවන්. හිතන්න දෙන්නෙක් පාරේ යනකොට අලුත්ම මිලාදිග වාහනයක් දකිනවා. හරි. පළවෙනි කෙනාගේ යටිහිතේ වටිනාකම රැඳිලා තියෙන්නේ සමාජ තත්ත්වය සහ ධනය මත. ඒක තමයි එයාගේ උපදිය. එයාට ඒ වාහනය දැක්කම ප්‍රබල ස්පර්ශයක් ඇති වෙනවා. ඒකෙන් ආශාවක්, සතුටක් හෝ ඉරිසියාවක් ඇති වෙන්න පුළුවන්. දෙවෙනියා පරිසරවේදියෙක්. එයාගේ උපදී රැඳිලා තියෙන්නේ තිරසාර බව මත. එයාටත් වාහනේ පේනවා. ඒත් එයාගේ හිතේ ස්පර්ශ වෙන්නේ ඒකෙන් පරිසරයට වෙන හානිය. එයාට ඇති වෙන්නේ කලකිරීමක්. වස්තුව එකයි ඒත් අද්දකීම් දෙකක් අන්න කෙනෙකුට ඒ වාහනේ පෙනුනට කිසිම ස්පර්ශයක් ඇති වෙන්නේ නැති වෙන්නත් පුළුවන් හරි. ඒකනම් හරිම පැහැදිලි. ඒ කියන්නේ මගේ හිත මට කැමති දේවල් මට වැදගත් දේවල් විතරක් තෝරලා අරගෙන තමයි ස්පර්ශ කරන්නේ. හරියටම. ඒ ස්පර්ශය නිසා හොඳ හෝ නරක හැඟීමක්, ඒ කියන්නේ වේදනාවක් ඇති වෙනවා. එතලින් එහාට මොකද වෙන්නේ? ඒ හැඟීම කොහොමද කල්පවතින මතකයක් හෝ අදහසක් දුකට මුල් වෙන දෙයක් බවට පත් වෙන්නේ? උතනට තමයි අපේ කතාවේ අපරාධකාරයාගේ කපටිම උපක්‍රමය එන්නේ. ඒ තමයි සංඥා. හැවත් හඳුනා ගැනීම. සංඥා. ඔව්. හැබැයි මේක අපි හිතන හඳුනා ගැනීම නෙවෙයි. සංඥා කියන්නේ ඇතිවෙන අත්දැකීමට මානසික ලේබලයක් හරි සලකුණක්. ඒ කියන්නේ නිමිත්ත හරි ගහන එක. ලේබලයක් ගහනවා. ඔව්. අපි කවදාවත් ඇත්තටම සිදුවෙන නිරන්තරයෙන් වෙනස් වෙන සිදුවීම මතක තියාගන්නේ නැහැ. මොකද ඒක මතක තියාගන්න බැරි තරම් සංකීර්ණයි සහ වේගවත්. ඒ කියන්නේ මගේ මතකය කියන්නේ ඇත්ත සිදුවීමේ වීඩියෝ පටයක් නෙවෙයිද? කොහෙත්ම නෑ. අන්න ඒක තමයි අපි කරන ලොකුම වැරදි වැටහීම. මූලාශ්‍රයේ තියෙන පරිගණක උපමාව මෙතනට හරිම වැදගත්. හිතන්න අපි ගඟක් දිහා බලාගෙන ඉන්නවා. ඇත්ත ගඟ තත්පරෙන් තත්පරයට වෙනස් වෙනවා. එකම වතුර බින්දක්වත් එකතන රැඳෙන්නේ නැහැ. ඒක ගලා යන යථාර්ථයක්. ඔව් ඇත්ත. අපේ හිත කැමති නෑ මේ අවුල් සාගත වෙනස් වෙන ස්වභාවයට. ඒ නිසා හිත ඒ ගලායන යථාර්ථය අල්ලගන්නේ නැතුව ගඟ කියලා සරල ස්ථාවර ලේබලයක් ගහලා ඒකේ නිශ්චල පින් තුවරයක් හදාගෙන මතකේ ෆයිල් කරගන්නවා. ආ හරියට ෆොටෝ එකක් ගන්නවා වගේ. ඒ වගේ. හරියද පරිගණකයක් සංකීර්ණ යථාර්ථය නෙවෙයි ඒක නිරූපණය කරන බින්දෝ හෝ එක වගේ සරල සංඥාවක් ගබඩා කරනවා වගේ. ප්‍රශ්නේ පටන් ගන්නේ අපි අර හදාගත්ත සරල ලේබලයයි නිශ්චල පින්තූරියයි තමයි ඇත්ත ගඟ කියලා හිතුවම. ඒ කියන්නේ අපි ප්‍රතිචාර දක්වන්නේ ඇත්ත සිදුවීමට නෙවෙයි. ඒ සිදුවීමෙන් අපිම හදාගත්ත සරල වැරදි නිරූපණයකට. මේක නම් ඊටා ගන්නත් අමාරුයි. ඇත්තටම මේ වැරදි සාක්ෂිය, ඒ කියන්නේ සංඥාව පාවිච්චි කරලා ඊළඟට මොකද වෙන්නේ? නියත වශයෙන්ම ඒ වැරදි සාක්ෂිය මත පදනම්ම තමයි ක්‍රියාවලිය ප්‍රධානම බලවේගය වැඩ පටන් ගන්නෙ. ඒ තමයි චේතනා. හෙවත් සංකාර. සංකාර. ඔව්. මූලාශ්‍රයේ මේකට දෙන නම හරිම ප්‍රබලයි. ගහකාරක. ඒ කියන්නේ ධම්මපදයේ එන සුප්‍රසිද්ධ ගෙවල් හදන්න වඩුවා. ගෙවල් හදන්න වඩුවා. අපේ යථාර්ථය, අපේ ලෝකය, අපේ දුක කියන ගේ නිර්මාණය කරන බලවේගය තමයි මේ වඩුවා. මේ වඩුවා කවදාවත් ඇත්ත. ගලාගෙන යන ගඟ පාවිච්චි කරන්නේ නැහැ ජීවල් හදන්න. නෑ. එයා පාවිච්චි කරන්නේ අර සංඥාවෙන් හදාගත්ත ස්ථිර, නිශ්චල වැරදි සැලැස්ම විතරයි. ඔය වඩුවා කියන උපමාව නම් මට හොඳටම දැනුණා. මට දැන් පේනවා වගේ මගේ හිත කවුරු හරි මට කියපු පොඩි වචනයක් කියන වැරදි සැලැස්ම, ඒ කියන්නේ සංඥාව අරගෙන මාව කවුරුත් ගණන් ගන්නේ නැහැ කියන පරණම plan එකට අනුව දුක කියන මුළු ගේම්ම හදන හැටි. හරියටම. ඉතින් මේ මුළු ක්‍රියාවලියම එදිනෙදා කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙකුට නවත්වන්න පුළුවන්ද? කොහොමද මේ වඩුවට වැඩ නවත්තන්න කියන්නේ? පුළුවන්. ඒකට තියෙන ආයුධය තමයි සතිය. ඒ කියන්නේ සති. සති. ඕ මේක භාවනා මාධ්‍යස්ථානයකටම ගිහින් කරන්න ඕන දෙයක් නෙවෙයි. මේක පටන් ගන්න තැන තමයි අපේ එදිනෙදා ජීවිතය. පළමු පියවර තමයි යම් දර්ශනයක්, ශබ්දයක් හෝ සිතුවිල්ලක් ඇති වෙනකොටම, ඒ කියන්නේ අර පස්සේක වෙනකොටම ඔව්. ඒක විනිශ්චයකින් තුරව සටහන් කරගන්න එක. හරියට දකිනවා දකිනවා ඇහෙනවා ඇහෙනවා හිතනවා හිතනවා වගේ. ඊකින් කොහොමද අර මුළු දාම ප්‍රතික්‍රියාවම නවතින්නේ? ඒක පොඩ්ඩක්. ඒකෙන් වෙන්නේ අර වැරදි සංඥා, ඒ කියන්නේ ලේබල් එක ඇති වෙලා සංඛාර අර වඩුවා වැඩට බහින්න කලින් අපේ ක්‍රියාවලියට බාධා කරන එක. ආ මැද්දට පනිනෝ. ඔව් ඒ සරල සටහන් කරගැනීමෙන් හරි වටිනා මිලි තප්පරයක විරාමයක් නිර්මාණය වෙනවා. ඒ විරාමයේ තුලදී අපි දාම ප්‍රතික්‍රියාවේ දාසියෙක් වෙනව වෙනුවට ඒකේ නිරීක්ෂකයෙක් බවට පත්වෙනවා. ඒක හරියට වඩුව ලෑල්ලක් කපන්න මට්ටම් කරනකොටම ඔබ කරන්නේ මොකක්ද කියන අහනවා වගේ. ඒ ප්‍රශ්නේ මෙයාගේ වැඩේ වේගය බාල වෙනවා. ඒත් දකිනවා දකිනවා කියද හිතන එක කාර්යබහුල වේලාවකදී ප්‍රායෝගික නැහැ වගේ දැනෙන්න පුළුවන් නේද? වැදගත් රැස්වීමක් මැද එහෙමත් නැත්නම් ළමයි එක්ක ඉන්නකොට මේ විරාමය හදාගන්නේ කොහොමද? හරිම වැදගත් ප්‍රශ්නයක්. මේක එක රැයකින් ප්‍රගුණ කරන්න පුරුවන් දෙයක් නෙවෙයි. මේක ක්‍රමානුකූල පුහුණුවක්. හරි. මූලාශ්‍රයේ සුදුසු පරිසරයක ආරණ්‍යයක වැදගත්කම ගැනත් කියන්නේ නිසයි. ඒ කියන්නේ ලෝකෙන් පැනලා යන්න නෙවෙයි මේ සති කියන මාංශපේශිය ශක්තිමත් කරගන්න පුහුණු පිට්ටනියක් විදිහක. පුහුණු පිට්ටනියක්. ඔව්. මුලදී දවසට විනාඩි 10ක් වෙන් කරගෙන Tamange හුස්ම දිහා බලන් ඉන්න පුහුණු වෙන්න පුරුවන්. එතකොට හිතට එන සිතුවිලි හිතනවා කියලා ලේබල් කරන්න පුළුවන්. මේ පුහුණුවෙන් පස්සේ තමයි කාර්යබහුල වෙලාවකදී වුණත් හිතේ තරහක් ආශාවක් මෝදු වෙලා එනකොටම ඒක අල්ලගන්න පුරාන් හැකියාව එන්නේ. ඒක හරියට පිහිනුම් තටාක එක පුහුණු වෙලා පස්සේ මුහුදේ පිහිනනවා වගේ. හරියටම හරි. මුලින්ම මුහුදට පැන්නොත් ගිලෙන්න පුළුවන්. නැත්ද? ඒ කියන්නේ මේක පියවරෙන් පියවර යන ගමනක්. ආරම්භකයාට පුරුවන් දවසට එක වතාවක් හරි තමන්ගේ හිතේ ඇතිවෙන ප්‍රබල හැඟීමක් උදාහරණයක් විදිහට කේන්තියක් ආවම ඒකත් එක්ක ක්‍රියා කරන්න කලින් තත්පරයක් නැවතිලා කේන්ති කියලා හිතින් සටහන් කරගන්න. ඔව්. එතනින් පටන් ගන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්ම. ඒ එක තත්පරය තමයි මුළු ලෝකෙම වෙනස් කරන්නේ. මොකද එතකොට තමයි අපිට අර මුලින් කතා කරපු කණ්ණාඩි ප්‍රතිබිම්බය පේන්න ගන්නෙ. නිරෝධය. නිරෝධය කියන්නේ හට ගැනීමේ. කියන්නේ සමුදය කියන එකේ අනිත් පැත්ත කියලා අපි කියවනේ. ඔව්. ඒකේ තේරුම තමයි තෘෂ්ණාවට හේතු වෙන ඇස, රූපය, ස්පර්ශය, වේදනාව කියන ක්‍රියාවලියම තමයි තෘෂ්ණාව නැති කරන තැනත්. ඒකට මූලාශ්‍රය කියනවා පහියමානා පහියති කියලා. පහියමානා පහියති. ඔව් යම් තැනක හටගන්නවාද එතනමයි නැති වෙන්නේත්. ඒක හරිම ප්‍රබල අදහසක්. ඒ කියන්නේ අපි දුකෙන් මිදෙන්න අලුත් තැනක් හොයන්න ඕන නෑ. නෑ. දැනටමත් ප්‍රශ්නේ තියෙන තැනමයි විසඳුමක් තියෙන්නේ. කියන එක නේද? හරියට විෂ නැති කරන්නෙත් විෂෙන්ම හදාගත්ත ප්‍රතිවිෂකින් වගේ. ඒක තමයි නිවන කියන්නේ මැරුණට පස්සේ යන කොහෙවත් තියෙන තැනක් නෙවෙයි. ඒක කියන්නේ අර පස්සේ එක. ඒ කියන්නේ ස්පර්ශය සිදුවෙන මොහොතදීම සති කියන ප්‍රතිවිෂය නිසා තෘෂ්ණාව කියන විෂ හට නොගැනීමයි. ආ. සාන්දිටික කියන්නේ ඒකටයි. මෙතන මේ මොහොතේම දෙකිය හැකි දෙයක්. ඒක අත්දැකීමක්. ඉතින් අවසාන වශයෙන් මාර්ගය වෙන්නේ අපේ ඉන්ද්‍රියන් නැති කර ගැනීමවත් ලෝකයෙන් පැනලා යන එකවත් නෙවෙයි. කොහෙත්ම නෑ. ඒ වෙනුවට සති කියන ආයුධයෙන් සන්නද්ධ වෙලා අපි අත්විඳින හැම මොහොතක් සමගම තියෙන සම්බන්ධතාවය රැඩිකල් විදියකට වෙනස් කරගන්න එක. අපි ඉන්ද්‍රියන්ට 16ක් වෙනුව වෙනුවට ඒවායේ ස්වාමිය බවටපත් වෙනවා. ඒක හරියට අපේම සංකාර බලවේගය, ඒ කියන්නේ අර ගෙවල් හදන වඩුව දිහා බලලා ඔබ වැඩ කරන්නේ වැරදි සැලසුම්, ඒ කියන්නේ සංඥා පදනම් කරගෙන කියලා පැහැදිලිව දකින්න එක වගේ. හ්ම්. මූලාශ්‍රයට අනුව අපේ හිත කියන්නේ අතීතයේ වැරදි වැටහීම් සහ වැරදි සැලසුම් මත පදනම්ව අපේ වර්තමාන යථාර්ථය ගොඩනගන වඩුවෙක්. මේ අහගෙන ඉන්න කෙනෙකුට මෙන්න අවසාන සිතුවිල්ල. ඔබට පුළුවන් නම් මේ වඩුව වැඩ කරනවා මේ දැන් දකින්න ඔබ යාට අදම නවත්තන්න කියලා අනකරන එකම එක ව්‍යාපෘතිය එක පුරුදු සිතුවිලි රටාවක් එක පුරුදු ප්‍රතිචාරයක් මොකද්ද අපි අද මේ සාකච්ඡාවෙන් බලන්නේ ඔබ සම්පාදනය කරපු මහ සතිපට්ඨාන සූත්‍ර දේශනා මාලාවේ විග්‍රහය ගැන විශේෂයෙන්ම අර දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය ගැන විග්‍රහ කරන කොටස. ඒ කියන්නේ පිටු 83 ඉඳන් 130 දක්වා. එහි තියෙන ගැඹුරු දහම් කරුණු නූතන ගිහි ජීවිතයේ යථාර්ථයත් එක්ක තව තවත් සම්බන්ධ කරන්නේ කොහොමද කියන එක ගැන කතා කරමු නේද? හ්ම් මටත් හිතුණ පළවෙනි කාරණය තමයි මේ ග්‍රන්ථය තුල ජීන ගැඹුරු ධර්ම සංකල්ප සහ නූතන ගිහි ජීවිතයේ යථාර්ථය අතරේ තියෙන පාලම තව ටිකක් ශක්තිමත් කරන්න අවස්ථාවක් තියෙනවා කියන එක. ඔව්. ඔබ මේ කොටසේ අර පස්සය සංඥා විශේෂයෙන්ම උපදි වගේ සංකල්ප පැහැදිලි කරලා තියෙන විදිය ශාස්ත්‍රීයව ඊටම නිවැරදි. ඒකට පාවිච්චි කරලා තියෙන සම්භාව්‍ය උදාහරණත් හරිම ප්‍රබලයි. ඒත් ඒත් මට කියවගෙන යද්දි හිතුණා මේ කරුණු කොයිතරම් දුරට නූතන කාර්යබහුල ගිහියෙකුගේ හදවතටම කතා කරනවද කියන එක ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව් ඒක තමයි මට දැනුණ ප්‍රධානම දේ. හරියට අපි හරිම නිවැරදි සිතියමක් ඇඳලා ඒත් ඒ සිතියම පාවිච්චි කරන කෙනා ඉන්න තැන ඒකේ ලකුණු කරලා නෑ වගේ. හ්ම්. උදාහරණයක් විදිහට ඔබ ඉන්ද්‍රිය සංවරය ගැන කතා කරද්දී අර අරණ්‍යගතෝවා රුක්කමූලගතෝවා කියන සම්භාව්‍ය උපදේශය උපුටා දක්වනවා. ඒකේ කිසිම වරදක් නැහැ. ඔව්. ඒත් කොළඹ තට්ටු නිවාසයක ජීවිත වෙන උදේ හවස ට්‍රැෆික් එකේ පෑ ගණන් ඉන්න රස්සාවේ පීඩනේ දරාගන්න කෙනෙකුට ආරණ්‍යයකට යන්න කිව්වම මොකද හිතෙන්නේ? හිතෙන්නේ මේ ධර්මයේ Tamanට අදාළ නෑ කියලා නේද? ඒකට වෙනම වෙලාවක් වෙනම ජීවිතයක් ඕන දෙයක් කියලා හිතනවා. හරියටම. එතකොට වෙන්නේ අර උතුම් ධර්මය හරියට කෞතුක වස්වාක් වගේ වෙන එක නේද? ඔව්. අගය කරනවා, ගරු කරනවා, ඒ තමන්ගේ ජීවිතේ පාවිච්චියට ගන්න බැරි දෙයක් බවට පත් වෙනවා. සමහර විට පාඨකයට හිතෙන්න පුළුවන් ආ මේවා නම් ඉතින් මහාන වෙන කෙනෙකුට තමයි හරියන්නේ කියලා. එහෙමයි. ඒ නිසා මං හිතන්නේ අපිට තියෙන පළවෙනි සහ ලොකුම අවස්ථාව තමයි මේ ගැඹුරු සංකල්ප සහ එදිනදා ජීවිතයේ අපි මුහුණ දෙන අත්දැකීම් අතර තියෙන පරතරය නැති කරන එක. හරි. එතකොට අපි ඒක ප්‍රායෝගිකව කරන්නේ කොහොමද? අපි පස්සය කියන සංකල්පය ගමුකෝ. පටිච්ච සමුපාදයේ හරිම වැදගත් තැනක්. ඔව්. ඔබ ඒක විස්තර කරනවා චක්කු සම්පස්සය, සෝත සම්පස්සය ආදි වශයෙන්. ඒත් නූතන කෙනෙක් මේ පස්සය කියන ක්‍රියාවලිය තමන්ගේ ජීවිතයේ අත්දකින්නේ කොහොමද? මං හිතන්නේ ඒකට හොඳම තැන තමයි අපේ ඩිජිටල් ලෝකය. හිතන්නකෝ කෙනෙක් උදේම නැගිට්ට ගමන් ෆෝන් එක අතට අරගෙන Facebook හරි Instagram හරි බලනවා. හ්ම් හැමදාම වෙන දෙයක්. එතනදී එයා දකිනවා යාළුවෙක් යුරෝපය ගිය ට්‍රිප් එකක ලස්සනම ලස්සන ෆොටෝ එකක් දාලා තියෙනවා. ඔන්න චක්කු සම්පස්සය. ඒක හුදෙක් ඇහැට රූපයක් ගැටීමක් විතරක් නෙවෙයි. නෙවෙයි. ඒ මොහොතේම මොකද වෙන්නේ? වේදනාවක් හටගන්නවා. සමහර විට ඊර්ෂ්‍යාව මුසු වුණ පොඩි දුකක්. හරියටම. ඊළඟට සංඥාව වැඩ එයා අසාර්ථකයි. එයා ජීවිතේ විඳිනවා. මම තාම එක තැන. කියලා හිත ලේබල් අලවනවා. එතනින් තමයි සංඛාර ක්‍රියාත්මක වෙලා මුළු කතාවම ගොඩනගන්නේ. ඔව්. ඔන්න එතන තමයි ප්‍රපංචයම නැත්තම් මානසික පැතිරීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ තවදුරටත් ඒක පින්තූරයක් විතරක් නෙවෙයි. ඒක තමන්ගේ ජීවිත කතාවේ කොටසක් වෙනවා. ඔව්. මට නම් කවදාවත් ඔහම යන්න සල්ලි ලැබෙන්නක් නැහැ. අනේ යාගේ මහත්ය හොඳ නිසා තමයි මගේ ජීවිතේම කර්මයක් මේ විදියට එක පින්තූරයක් නිසා විනාඩි ගාණක් සමහර වෙලට පය ගාණක් හිත දුක් විඳිනවා. අන්න ඒ උදාහරණය ගෙනාවම අර පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා කියන ගැඹුරු න්‍යාය තමන්ගේ අතේ තියෙන ෆෝන් එක ඇතුළම සිද්ධ වෙන දෙයක් කියලා පාඩකයට දෙනෙනවා. ඒක හරිම ප්‍රබලයි. ඒ වගේම තමයි උපදි කියන සංකල්පය. ඔබ පැහැදිලි කරන වගේ කියන්නේ අපි දැඩිව අල්ලාගෙන ඉන්න දේවල් පංච උපාදානස්කන්ධය. ඒත් ඒක නූතන අනන්‍යතාවයන් එක සම්බන්ධ කළාම ඒගේ බලය තවත් වැඩි වෙනව නේද? ඔව්. කොහොමද අපි ඒක කරන්නේ? මොනවද මේ නූතන උපදි? හිතන්න මගේ රස්සාවේ තනතුර ජෙනරල් මැනේජර්. ඒක මගේ නමටත් වඩා මට වටිනව වෙන්න පුළුවන්. ඒක මගේ අනන්‍යතාවය. ඒක මගේ උපදි වලින් එකක්. ඔව්. ඒක ඇත්ත. තව කෙනෙකුට ඒක යාගේ සමාජ තත්වය. තව කෙනෙකුට යා Instagram එකේ ගොඩනගාගත්ත ප්‍රතිරූපය. එහෙම නැත්නම් Taman දඩිව විශ්වාස කරන දේශපාලන මතවාදය. මේම තමයි අද කාලේ අපි ඇත්තටම මම මගේ කියලා අල්ලගෙන ඉන්න දේවල්. එතකොට මේ උපදිවලට යම් අභියෝගයක් එල්ලුණාම තමයි දුක හටගන්නේ. හරියටම. මීටින් එකකදී කවුරු හරි මගේ මතයට අභියෝගය කළොත් ඒක මගේ අර උපදී එකට එල්ලවුණු ප්‍රහාරයක්. Facebook එකේ මම දාපු පෝස්ට් එකකට කවුරු හරි විවේචනයක් දැම්මොත් ඒක මගේ ඔන්ලයින් ප්‍රතිරූපයට මගේ උපදී එකට එල්ලවුණු ප්‍රහාරයක්. ඔව්. එතකොට එන කේන්තිය දුක එන්නේ අර පුද්ගලයා නිසා නෙවෙයි මම මේ අනන්‍යතාවය තදින් අල්ලගෙන ඉන්න නිසා කියලා පාඨකයාට තේරුම් ගියාම එයා දුකේ හේතුව Taman තුලින්ම දකින්න පටන් ගන්නවා. හෝ එතකොට බුදුදහම කියන්නේ අවුරුදු 2500කට කලින් කියපු දෙයක් නෙවෙයි මේ දැන් මේ මොහොතේ මගේ හිතේ ඇතිවෙන ප්‍රශ්නයක් ගැනමයි කතා කරන්න කියලා එයාට දැනෙනවා. ඒක ශාස්ත්‍රීය දැනුමක් වෙනුවට ප්‍රායෝගික අවබෝධයක් බවට පත් වෙනවා. හරි එතකොට අපි පළවෙනි කාරණය විදිහට කතා කරේ ගැඹුරු සංකල්පවලට නූතන උදාහරණ දෙන එක ගැන ඒකෙන් මොකක්ද වෙන්නේ සහ ඇයි වෙන්නේ කියන එක පාඨකයාට තේරෙනවා. ඒත් මට මේක කියවගෙන යද්දී මතුන ඊළඟ ප්‍රශ්නේ තමයි හරි දැන් මම මොකක්ද මේකට කරන්නේ? ඒක තමයි දෙවෙනි වැදගත්ම අවස්ථාව. දාර්ශනික පැහැදිලි කිරීම සහ එදිනෙදා ජීවිතයේදී ක්‍රියාවට නංවන්න පුරුලන් පියවරෙන් පියවර උපදේශ අතර පැහැදිලි සම්බන්ධයක් ගොඩනැගීම. උපදේශනා මාලාවේ hali අපූර්වට විග්‍රහ කරනවා තෘෂ්ණාව හට ගැනීම, ඒ කියන්නේ සමුදය සහ එහි Nirodhaය එකිනෙකෙහි ප්‍රතිබිම්බයක්. කණ්ණාඩියකින් බලනවා වගේ කියලා. ඔව්. ඒ කියන්නේ යම් තැනක තෘෂ්ණාව උපදිනවද ඒ තැනමයි එය නිරුද්ධ වෙන්නෙත් කියලා. ඒක බුද්ධිමය වශයෙන් හරිම ආකර්ශනීය අදහසක්. ඒත් ඒක ටිකක් මෙහෙමයි නේද? හරියට ඔලුව කෙක්කුමක් තීල කෙනෙකුට ඔලුව කෙක්කුම නෙද කරගන්න කියලා උපදෙස් දෙනවා වගේ. ඒක ඇත්ත. ඒත් ඒක කරන්නේ කොහොමද? මම ඔෆිස් එකේ වැඩ ගොඩක් මැද ඉන්නකොට මගේ බොස්ගෙන් බැනුම් අහලා ඉන්නකොට මගේ හිතේ ක්‍රෝධය හටගන්න තැනමයි ඒක නිරුද්ධ වෙන්නෙත් කියලා මන් දන්නවා. ඔව්. ඒත් ඒ වෙලාවට මම ප්‍රායෝගිකව මොකද්ද කරන්න ඕන? අන්නේ පාලම තමයි සමහර වෙලාවට මගහැරෙන්නේ. ඔන්න ඔතනට තමයි අපිට නාගරික සිහකල්පනාවේ මෙවලම් කට්ටල වගේ දෙයක් හඳුන්වා දෙන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මේ දාර්ශනික සංකල්ප අතට අරගෙන වැඩ කරන්න පුළුවන් හරිම සරල මතක තියාගන්න පුළුවන් ක්‍රමවේද බවට පත් කරන එක. මං කැමති අදහසට. මෙවලම් කට්ටලයක්. අපි උදාහරණයක් ගමු. ඉන්ද්‍රිය භාවනාව. එවන් නැත්නම් ඉන්ද්‍රිය සංවරය. ආරණ්‍යයකට ගිහින් භාවනා කරන්න බැරි කෙනෙකුට අපි කොහොමද මේක නගරයට ගියන්නේ? සමහර විට අපිට සිහි කල්පනාවෙන් යු දෛනික ගමන කියලා පුහුණුවක් හඳුන්වා දෙන්න පුළුවන්. ඒක ටිකක් විස්තර කරන්නකෝ. මොකක්ද සිහි කල්පනාවෙන් යුත් දෛනික ගමන කියන්නේ? හිතන්න ඔබ හැමදාම බස් එකේ හරි කෝච්චියේ හරි වැඩට යනවා. ඒ වෙලාවට අපි බොහෝ විට කරන්නේ ෆෝන් එකේ එලිලා ඉන්න එක. නැත්තම් දහසක් දේවල් කල්පනා කරන එක. ඔව්. ඒ වෙනුවට සිතාමතාම තීරණය කරනවා මේ විනාඩි 20 මගේ භාවනාව. ඊට පස්සේ හෙඩ්ෆෝන් ගලවලා ෆෝන් එක සාක්කුවේ දාලා අවට පරිසරය ගැන සිහියෙන් ඉන්න පටන් ගන්නවා. හ්ම්. බස් එකේ එන්ජින් සද්දය, කොන්දොස්තරගේ කෑගැහිල්ල, පාර යන වාහනවල හෝන් සද්ද. මේව නිකම් ශබ්ද විදිහට අහගෙන ඉන්නවා. ඒවට මේක කරච්චලයක් කියලා ලේබල් ගහන්නේ නැතුව. ඒ වගේම දකින දේවල්. පාරේ යන මිනිස්සු, කඩසාප්පු, ගස්කොලන් ඒව දිහා බලලා ආ අර ඇඳුම ලස්සනයි මේ කඩේ නම් බඩු ගණන් ඇති කියලා විනිශ්චය කරන් යන්නේ නැතුව නිකම්ම දර්ශනීය විදිහට දකිනවා. ඔව්. ඒත් හිත අනිවාර්යයෙන්ම වෙන දේවල් වලට ඇදිලා යනවා අතීතයට අනාගතයට දුවනවා. එතකොට ඒක දැකලා ආයමත් මෘදුවෙන් වර්තමානයට, ඒ කියන්නේ අහන ශබ්දයට, දකින දර්ශනයට හිත අරගෙන එනවා. හරියටම මෙතන සාර්ථකත්වය කියන්නේ හිත එකතන තියාගන්න තුරුම් වෙන එක නෙවෙයි. හිත ඇදිලා ගිය බව දැකලා ආයෙමත් ඒක අරගෙන එන එක. ඔය තමයි ආරණ්‍යකයේ කරන භාවනාවක් නාගරික ජීවිතයට ගලපා ගැනීමක් කියන්නේ. තමන්ගේ දෛනික ජීවිතේම භාවනා පුහුණුවක් කරගන්නවා. ඒක හරිම ප්‍රායෝගිකයි. ඒකක මෙවලමක්. අපි තව එකක් ගැන කතා කරමු. සංඛාර. එහෙමත් නැත්නම් සිතේ ඇතිවන ක්‍රියාකාරීත්වයන්. විශේෂයෙන්ම ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වගේ ප්‍රබල හැඟීම් එක්ක වැඩ කරන්නේ කොහොමද? ඔව්, ඒක ලොකු ප්‍රශ්නයක්. මේටිං එකකදී සගයෙක් තමන්ගේ අදහසක් හොරකම් කරලා ඉදිරිපත් කරාම ඇතිවෙන කේන්තියත් එක්ක අපි කොහොමද වැඩ කරන්නේ? ඔතනට තමයි නවතිනු, හඳුනාගනු, අතහරිනු වගේ හරිම සරල මතක හිටින ක්‍රමවේදයක් උදව් වෙන්නේ. හ්ම්. හිතන්න අර සිදුවීම වුණා. ඔබට දරුණ කේන්තියක් එනවා. හිත කියනවා දැම්ම නැඩිట్లా මූට බනින්න ඕන කියන. ඒත් ඔබ පුහුණු වෙලා තියෙනවා මේ ක්‍රමවේදයට. පළවෙනි පියවර. නවතිනෝ. ඒ කියන්නේ කිසිම දෙයක් නොකර නොකිය එක ගැඹුරු හුස්මක් ගන්න. අර ක්‍රියාව සහ සිදුවීම අතර පුංචිම පුංචි ඉඩක් හදාගන්නවා. ඔව්. ඒ පුංචි ඉඩ ඇතුලේ තමයි දෙවෙනි පියවර. හඳුනාගනෝ මගේ හිතේ දැන් ක්‍රෝධ සිතුවිල්ලක් හට අරගෙන මගේ පපුව ගැහෙනවා අත්මිට මුල වෙනවා කියලා තමන්තම කියා ගන්නවා. මෙතනදී වෙන්නේ ඔබ ක්‍රෝධය බවටපත් වෙනවා වෙනුවට ඔබ ක්‍රෝධය දකින කෙනා බවටපත් වෙන එක. ඒක හරිම සියුම් ඒත් ප්‍රබල වෙනසක්. අන්න ඒ වෙනස ඇති වුනාම තුන්වෙනි පියවරට එන්න පුළුවන්. අතහරිනු ඒ කියන්නේ ඒ ක්‍රෝධය මත ක්‍රියා කරන්න, ඒ වටා කතාව ගොඩනගන්න තියෙන පෙළඹවීම සිතාමතාම අතහරිනවා. හරියට අතේ තදින් අල්ලගෙන ඉන්න ගිනියම් ගල් කැටයක් බිම වගේ. ඔව්. ඒකෙන් අදහස් වෙන්නේ ඔබේ සිදුවීම අනුමත කරනවා කියලා. පස්සේ සංසුන්ව ඒ ගැන කතා කරන්න පුළුවන්. ඒත් ඒ මොහොතේ තමන්ගේ හිත ගිනිගන්න දෙන්නේ නැතුව ඒ හැඟීමට යන්න දෙනවා. මේ වගේ ප්‍රායෝගික මෙවලම් දුන්නම පාඨකයාට තෘෂ්ණාවේ සමුදය සහ නිරෝධය කියන ගැඹුරු න්‍යාය තමන්ගේ අත්දැකීමක් කරගන්න අවස්ථාවක් ලැබෙනවා නේද? ඔව්. ට්‍රැෆික් එකකදී ඇතිවෙන නොයිවසිල්ල, දරුවෙක් එක්ක ඇතිවෙන මතභේදයක් මේ හැම දෙයක්ම භාවනා අරමුණක් බවට තමන්ගේ ප්‍රඥාව දියුණු කරගන්න අවස්ථාවක් බවට පත් කරගන්න පුළුවන් වෙනවා. ඔව්. එතකොට ධර්මය කියන්නේ පොතේ තියෙන පන්සලේ තියෙන දෙයක් නෙවෙයි ජීවත් වෙන විදිහක්. ප්‍රශ්න වලට මුහුණ දෙන විදිහක් බවට පත් වෙනවා. මං හිතන්නේ මේ දේශනා මානාවේ මූලික අරමුණ වෙන්නත් ඕනේ ඒක. නූතන ගිහි ජීවිතයේ අභියෝග මැද්දේම ඒ අභියෝගයම පාවිච්චි කරලා විමුක්තිය කරා යන මාර්ගයක් පෙන්වා දීම. හරියටම එසේනම් අද සාකච්ඡාවේ ප්‍රධාන යෝජනා දෙක සාරාංශගත කළොත් පළමුව පස්සය උපදී වනි ගැඹුරු ධර්ම සංකල්ප සහ නූතන ගිහි ජීවිත අතර පාලමක් ලෙස සමාජ මාධ්‍ය භාවිතය රැකියා ස්ථානයේ අනන්‍යතාව වනි පාඨකයාට සමීප උදාහරණ බහුලව යොදා ගැනීම. ඔව්. දෙවනුව දාර්ශනික කරුණු එදිනෙදා ජීවිතයේදී ප්‍රායෝගිකව ක්‍රියාවට නම්වන්න පුදන් විදේත. අර සිහි කල්පනාවෙන් යුතු දෛනික ගමන හෝ නවතිනු හඳුනාගනු අතහරිනු වගේනි සරල මතක තබාගත හැකි අභ්‍යාස සහ පුහුණු රාමු එහෙමත් නැත්නම් මෙවලම් කට්ටල ලෙස ඉදිරිපත් කිරීම. මෙම යෝජනා ඔස්සේ ඔබගේ ලේඛනය තවදුරටත් වර්ධනය කරලා නූතන ගිහි ශ්‍රාවකයාට එය හුදු දැනුමක් පමණක් නොවි ජීවිතේ වෙනස් කරන අත්පොතක් බවට පත්කර නැවත ඉදිරිපත් කිරීමට අපි ඔබට ආරාධනා කරනවා. මහා සතිපට්ඨාන සූත්‍රය ගැන ඔබගේ විග්‍රහය අර දුක්ඛ නිරෝධ සත්‍යයට අදාළ කොටස ඒ කියන්නේ පිටු 131 ඉඳන් 178 දක්වා. ඒක නූතන ගිහියෙකුට ගලපගන්නේ කොහොමද කියන එකයි අද අපි බලන්නේ. මෙම විග්‍රහය තෘෂ්ණාවේ සහ Nirodhe ගැඹූ දාර්ශනික ස්වභාවය ඊටාම බලවත් විදිහට පැහැදිලි කරනවා. හැබැයි නූතන ගිහි ජීවිතයේ දෛනික අරගලත් එක්ක තියෙන ඍජු සම්බන්ධය තව ටිකක් පැහැදිලි කළ හැකි කියලායි මට හිතෙන්නේ. ඔබ මේ පෙන්වා දෙන කාරණේ තමයි මෙතන තියෙන ප්‍රධානම අභියෝගය. දුර්වලතාවය වෙන්නේ මේ සාකච්ඡාව සමහර වෙලාවට ටිකක් විතර දාර්ශනික මට්ටමක තියෙන එක. ඔව් ටිකක් ඉහළයි වගේ. උදාහරණයක් විදිහට තෘෂ්ණාවයි නිරෝධයයි කියන්නේ එකිනෙකෙහි කණ්ණාඩි ප්‍රතිබිම්බයක් වගේ කියන එක. ඒක දාර්ශනිකව ඊටාම නිවැරදි. හැබැයි රැකියාවේ ආතතියෙන් පෞලියේ ප්‍රශ්නයකින් නැත්නම් අර ෆෝන් එකෙන් එන නොටිෆිකේෂන් වලින් පීඩා විඳින කෙනෙකුට එයාට හිතෙන්න පුළුවන් ඉතින් මම මේකෙන් මොකද්ද කරගන්නේ <laughs> කියලා. හරියටම ඒ ප්‍රශ්නේ ඉතිරි වෙනවා. ඉතින් යෝජනාව තමයි මේ ගැඹුරු සංකල්ප එදිනදා ජීවිතයේ ඊටාම් සාමාන්‍ය හුරුපුරුදු සිදුවීමක ඍජුවම සම්බන්ධ කරන එක. මේ පැරණි ප්‍රඥාව අපේ නූතන ප්‍රශ්න අඳුනගන්න ප්‍රබල මෙවලමක් විදියට පාවිච්චි කරන්න පුරුවන් කියලා පෙන්වන්න ඕනි. ප්‍රායෝගිකවම්. ඔව්. උදාහරණයක් විදිහට අපි ඩිජිටල් තෘෂ්ණාව ගැන කතා කරමු. ඩිජිටල් තෘෂ්ණාව. ඒක අලුත් වචනයක්. වචනය අලුත් වුණාට සංකල්පය ඊටම පරණයි. දේශනාවේ කියවෙනෝ චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං. ඒ කියන්නේ ලෝකෙහි ඇසට ප්‍රිය වූ මනාප වූ රූප ගැන. ආ හරි. අද කාලේ මේකට හොඳම උදාහරණය තමයි සමාජ මාධ්‍යවල නිමක් නැටිව උඩට පහළට යන එක. අර endless scrolling එක. ඒක ඇත්ත. like button ඊළඟට එන වීඩියෝව, අර නොටිෆිකේෂන් එක. මේවා තමයි අද කාලේ අපේ ඇසට හාමුවන මනාප රූප. මේවා නොනවත්තාම තෘෂ්ණව ඔස්සනවා. මට මතක් වෙනවා මම ඊයේ රෑ නිකමට කියලා ෆෝන් එක අතට ගත්තා. පැය එකහමාරකට පස්සෙයි මට සිහියාවේ මම තාම එකම ඇප් එකේ ස්ක්‍රෝල් කරනවා කියලා. ඔබ කියන ඔය මනාප රූපවලට අපි කොච්චර ලේසියෙන් අහුවෙනවද කියන එකට ඒක හොඳම උදාහරණයක්. හරියටම. එතකොට ඉන්ද්‍රිය සංවරය කියන්නේ මෙවයින් සම්පූර්ණයෙන්ම ඈත් වෙන එකට. නෑ ඒක තමයි වැදගත්ම දේ. ඉන්ද්‍රිය සංවරය කියන්නේ ඇස් වහගෙන ඉන්න එක නෙවෙයි. ස්මාර්ට්ෆෝන් එකට තමාව ගිලගන්න ඉඩ නොදී මම දැන් මේක පාවිච්චි කරන්නේ ඇයි කියන සිහියෙන් යුතුව ඒක පාවිච්චි කිරීම. තෘෂ්ණාව නැගිටින හැටිත් බැහැල යන හැටිත් දකිමින්ම ඒ තාක්ෂණියක ඉන්න එක. ඒ කියන්නේ ඩිජිටල් තෘෂ්ණාව වගේම අපේ වෘත්තීය ජීවිතයේත් මේ වගේම සැඟවුණු බැඳීම් තියෙනව එන්න පුළුවන්. විශේෂයෙන්ම අපි අපේ ප්‍රොෆෙෂනල් ඩෙන්ටිටි එකට. ඒ කියන්නේ වෘත්තීය අනන්‍යතාවයට දක්වන දැඩි කැමැත්ත. ඔව්. අර පස්සේ කියන කාරණයට අපි යොමු වුණොත් ඔව්. පස්සේ හෙවත් ස්පර්ශය නිසා කෙනෙකුගේ උපදී ඒ කියන්නේ තදින් අල්ලාගත් වටිනාකම් අනුව හැඟීම් හටගන්නා ආකාරය දේශනාවේ පැහැදිලි කරනවා. මේක රැකියා ස්ථානීය උදාහරණයකින් මනාව පෙන්වන්න පුළුවන්. හිතන්න ප්‍රධානියෙකුගෙන් විවේචනාත්මක ඊමේල් එකක් එනවා. ඒක තමයි පස්සෙය. ඒ නිසා ක්ෂණිකව කේන්තියක් හෝ දැඩි කනස්සල්ලක්, ඒ කියන්නේ වේදනාවක් හටගන්නවා. ඇයි එහෙම වෙන්නේ? මොකද ඒක අපේ වෘත්තීය හැකියාවට එල්ල වෙන ප්‍රහාරයක් වගේ දැනෙන නිසා වෙන්නේ නැති. හරියටම. ඒ කියන්නේ අපේ උපදී, අපේ අභිමානය, කීර්තිය, රැකියාවේ සුරක්ෂිත බව කියන දේවල් මත තමයි මේ වේදනාව රැඳී පවතින්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඊමේල් එකේ විතරක් නෙවෙයි. අපි ඒ අනන්‍යතාවයට ඇති කරගෙන තියෙන දැඩි බැඳීමයි. ධර්මය අපිට උගන්වන්නේ මේ ක්‍රියාවලිය දකින්න. ආ ඊමේල් එක නිසා මගේ අනන්‍යතාවයට තර්ජනයක් දැනුන නිසා මට දැන් කේන්තියක් හටගත්තා කියලා. නමුත් ඒකෙදි සියුම් රේඛාවක් තියෙනව නේද? විවේචනයකින් පාඩමක් ඉගෙන ගැනීමයි ඒකෙන් නැතිවෙන වේදනාවටම හසුවීමයි අතරේ වෙනස අපි කොහොමද හරියටම අඳුනගන්නේ? හැම විවේචනයක්ම උපේක්ෂාවෙන් පැත්තකට දාන්නත් බෑ නේද? ඊටාම හොඳ ප්‍රශ්නයක්. මේ ඉගෙනීමෙන් කියන්නේ විවේචනයේ නොසලකා හරින්න කියලා නෙවෙයි. ඒකෙන් කියන්නේ විවේචනයට දක්වන ක්ෂණික චිත්තවේගී ප්‍රතිචාරය ගැන සිහියෙන් ඉන්න කියලා. අර කේන්තිය හෝ කනස්සල්ල. ඒක තමයි දුකට හේතුව. ඔව්. ඒ හැනීම නිරීක්ෂණය කරලා ටිකක් සංසුන්ුණාට පස්සේ ඊමේල් එකේ තියෙන කරුණු ගැන විවෘත මනසකින් බලන්න පුළුවන්. එතකොට අපි ප්‍රතිචාර දක්වන්නේ වේදනාවෙන් නෙවෙයි ප්‍රඥාවෙන්. ඒක ඊටාම පැහැදිලි. මේ වගේම පාරිභෝගිකවාදයට නූතන තෘෂ්ණාවේ තවත් පැතිකඩක් විදියට ඔබ පෙන්වා දෙනවා. ඔව්. සංඥා ඒ කියන්නේ සංඥා හෝ හඳුනා ගැනීම ස්ථිර විදියට අල්ලගන්න එක ගැන දේශනාවේ තියෙනවා. නූතන වෙළඳ දැන්වීම් කලාව කරන්නෙම මේක. ඔවුන් භාණ්ඩයක් උදාහරණයක් විදියට කාර් එකක් හරි විදේශ නිවාඩුවක හරි පරිපූර්ණ සදාකාලික සතුටක් දෙන රූපයක් මවලා පෙන්වනවා. අපි ඒ සංඥාව කදින අල්ලගෙන තෘෂ්ණාව වර්ධනය කරගන්නවා. නමුත් ඒක ලැබුණට පස්සේ දැනෙන සතුට తాවකාලිකයි. අර යටින් තියෙන අනිත්‍ය දුක්ඛ ස්වභාවය අපිට අමතක දෙනවා. මේ දේවල් ගැන කතා කරනකොට මට හිතෙන තවත් දෙයක් තමයි අර අනිමිත්ත වගේ ගැඹුරු භාවනා අධ්‍යක්ීම් ගැන දේශනාවේ තියෙන විස්තර. මම මේවා ගැන කියවනකොට මට ඇත්තරම හිතෙන්නේ මේවා අපි වගේ සාමාන්‍ය ජීවිත ගත කරන අයට ළඟා වෙන්න බැරි තරම් දුරයි කියලයි. ඒක ටිකක් අධෛර්යයක්වත් කරවන සුළුයි. ඔබේ හැඟීම සම්පූර්ණයෙන්ම සාධාරණයි. මෙහි ඇති දුර්වලතාවය තමයි භවනා අරමුණ ක්‍රමෙන් මැකී යාම සහ තමා අතුරුදහන් වන විට ඇතිවන බිය වගේ ඊට උස්සස් මානසික තත්ත්වයන් විස්තර වීම. කාර්යබහුල ජීවිතයක් මැද දවසට යන්තම් විනාඩි 20ක් භාවනා කරන කෙනෙකුට ඔව් අයාට මේවා හරියට විද්‍යා ප්‍රබන්ධ කතාවක් වගේ පේන්න පුරුවන්. ඒකෙන් වෙන්නේ මේ මාර්ගිය Tamanට අයිති නැහැ කියන හැඟීමක් ඇති වෙලා උත්සාහය අතහැර දැමීම. එයිනම් මේ ගැඹුරු ඉගෙන්වීම් ගිහියෙකුට ප්‍රයෝජනවත් වෙන්නේ නැද්ද? නැහැ ප්‍රයෝජනවත් වෙනවා. යෝජනාව තමයි මේ උසස් මානසික තත්වයන් ළඟාවිය නොහැකි ඉලක්ක විදියට පෙන්වනව වෙනුවට එදිනෙදා සිහියෙන් පටන් ගන්න පුළුල් මාර්ගයක ස්වභාවිකවම එන අවසානයක් විදියක නැවත අර්ථ දක්වන එක. විශේෂයෙන්ම ගිහියෙකුට පවා අත්විඳිය හැකි මේ තත්වයන්ගේ ශුද්‍ර ආකාර එහෙම නැත්නම් මයික්‍රෝ වර්ෂන්ස් මොනවාද කියලා පෙන්වා දීම ඊටාම වැදගත්. ශුද්‍ර ආකාර? ඒ කියන්නේ උදාහරණයක් විදියට ක්ෂුද්‍ර අනිමිත්ත తත්වය දේශනාවේ විස්තර වෙන අනිමිත කියන්නේ ඊටාම ගැඹුරු අත්දැකීමක්. හැබැයි පිඟන් සේදීම වත්තේ වැඩ කිරීම වගේ සරල සාමාන්‍ය කාර්යයක සම්පූර්ණයෙන් නිරතව විට මොහොතකට සිතේ කල්පනා නතර වෙන අවස්ථාවක් ගැන හිතන්න. ආ ඔව්. ඒ මොහොතේ මම පිඟන් සෝදනවා කියන හැඟීම නැතිවලා සේදීම කියන ක්‍රියාව විතරක් ඉතිරි වෙනවා. මේක තමයි තමා යන නිමිත්ත తాවකාලිකව අතහැරීම ගැන ගිහියෙකුට ලබා ගන්න පුළුවන් ඊටම සරල සමීප අත්දැකීමක්. මම හිතන්නේ මට හේමදේ අත්දැකීම් තියෙනවා. සම්පූර්ණයෙන්ම යම් කාර්යයක ගිලුණු වෙලාවක කාලය යනවා දැනෙන්නෙත් නෑ තමන් ගැන හැඟීමකුත් නෑ මම කවදාවත් හිතුවේ නෑ ඒක මෙවැනි ගැඹුරු සංකල්පයකට සම්බන්ධයි කියලා. ඒක මේ ඉලක්කය වඩාත් සමීප කරනවා. හරියටම. එතකොට උපේක්ෂාව වගේ සංකල්ප ගැන මොකක්ද? ඒකත් භාවනානුයෝගී හාමුදුරුවන්ට විතරක් අයිති දෙයක් වගේ නේද දැනෙන්නේ. විශේෂයෙන්ම අපි අර වාහන තදබදයක ඉල වෙලා ඉන්න වෙලාවක ඔබ ඒ ගත්ත උදාහරණයම පාවිච්චි කරමු සංඛාරුපෙක් හා සංස්කාරයන් කෙරෙහි උපේක්ෂාවෙන් බැලීම ගැන දේශනාවේ තියෙනවා. ඒක උසස් භාවනා අත්දැකීමක් විතරක් නෙවෙයි අධික වාහන තදබදයකදී අපිට කලකිරීමක්. ඒ කියන්නේ දෝමනස්යක් ඇති වෙනවා. ඒක ස්වභාවිකයි. ඔව්. ප්‍රායෝගික උපේක්ෂාව කියන්නේ ඒ හැඟීම නැති කරන එක නෙවෙයි. ඒ කලකිරීම හිතේ නැගියන හැටිත්, ටික වෙලාවකින් ඒක බැසගෙන යන හැටිත් නිකම්ම නිරීක්ෂණය කරන එක. ඒ හැඟීමට අනුව ක්‍රියා නොකර හෝන් ගැසීම, අනිත් අයට බැන වැදීම නොකර ඉන්න පුහුණු වෙන එක. ඒ කියන්නේ හැඟීමයි ක්‍රියාවයි අපර පොඩි ඉඩක් විරාමයක් ඇති කරගන්න එක. හැඟීමට වහලෙක් නොවි ඒක දකින්නෙක් බවට පත්වෙන එක. ඔබ හරියටම කිව්වා. ඒක තමයි ගිහියෙකුට ප්‍රගුණ කර හැකි දෛනික උපේක්ෂාව. මේ සියලුම උදාහරණ සංකල්ප තේරුම් ගන්න ඉතාම ප්‍රයෝජනවත්. හැබැයි ඒකෙන් මගේ හිතේ තවත් ප්‍රශ්නක් මතුවෙනවා. මේ පිටු කියවල ඉවර වුණා කෙනෙක් හරි මම මේ ඔක්කොම තේරුම් ගත්තා. දැන් මම හෙට උදේ ඉඳන් මොකද්ද කරන්න ඕනි කියලා ඇහුවොත් ඒකට පැහැදිලි පිළිතුරක් ලැබිනවද කියන එක න්‍යායයි භාවිතයයි අතර පාලමක් තව ශක්තිමත් කරන්න අවශ්‍යයි වගේ මට හිතනවා. ඒක තමයි තුන්වෙනි සා වැදගත්ම කරුණ. මෙහි ඇති දුර්වලතාවය තමයි තොරතුරු ඉදිරිපත් කර ඇත්තේ එක දිගට ගලාගෙන යන දේශනාවක් විදිහට වීම. ශ්‍රාවකයාට සංකල්ප තේරුම් ගියත් ඒව තමන්ගේ ජීවිතයට ඇතුළත් කරගන්න ක්‍රමානුකූල සැලැස්මක් නැහැ. අර ඔබ කිව්වා වගේ පාලමක් නැහැ. ඉතින් ඒ පාලම ගොඩනගන්න අපි මොකද්ද කරන්න ඕන? යෝජනාව තමයි සාකච්ඡා කරන සෑම ප්‍රධාන සංකල්පයක් අවසානයේම ගිහි විනය කියලා කුඩා කොටසක් එකතු කරන එක. එතනදී ඒ සංකල්පයට අදාළව සරල ක්‍රියාවට නම්වන්න පුණුවන් අභ්‍යාස එකක් හෝ දෙකක් හඳුන්වා දෙනවා. මේක හරියට ටූල් කිට් එකක් වගේ. ඒක හොඳ අදහසක්. උදාහරණයක් විදිහට මොන වගේ අභ්‍යාසයක්ද අපිට යෝජනා කරන්න පුළුවන්? අපි කලිල් කතා කරපු පස්සේ නිසා වේදනාත් එයින් තණ්හාව හටගන්නා ක්‍රියාවලියට අදාළව හුස්ම තුනේ විරාමය කියන අභ්‍යාසය හඳුන්වා දෙන්න පුළුවන්. හුස්ම තුනේ විරාමය. ඔව්. යම් සිදුවීමකට අර විවේචනාත්මක ඊමේල් එකට කෙනෙකුගේ කතාවකට ක්ෂණිකව නොසිතා ප්‍රතිචාර දක්වන්න කලින් සිහියෙන් ගැඹුරු හුස්ම තුනක් ගන්න. ඒ තත්පර කිහිපේ විරාමය තුල Tamanට ඇති වූ හැඟීම නිකම්ම නම් කරන්න. කේන්තිය, ආශාව, කනස්සල්ල කියලා. ඒක හරියට ස්වයංක්‍රීය ප්‍රතිචාර දක්වීමේ පුරුද්දට දාන සර්කිට් බ්‍රේකර් එකක් වගේ. ඒත් පුංචි මොහොත ප්‍රතිචාරය තෝරා ගැනීමේ නිදහස අපිට ලබා දෙනවා. හරියටම තවත් උදාහරණයක් ඉන්ද්‍රියන් 6 විශේෂයෙන් ඇස සහ ප්‍රිය රූප ගැන සාකච්ඡා කළාට පස්සේ සිහි බුද්ධියෙන් පරිභෝජනය කිරීමේ සටහන කියලා සරල සතිපතා අභ්‍යාසයක් යෝජනා කරන්න පුළුවන්. දිනපතා ඇස නිසා ප්‍රබල ආශාවක් ඇති වූ එක් අවස්ථාවක් සටහන් පොතක ලියාගන්න. උදාහරණයක් විදිහට අන්තර්ජාලයේ දැකපු අලුත් ගැජට් එකක්. ඔව් එහෙම නැත්නම් වෙළඳ දැම්මීමක දැකපු රසවත් කෑමක්. එතකොට ඒකෙන් වෙන්නේ ආශාවන් ඇතිවෙන එක ගැන වරදගාරි හැඟීමක් ඇතිවෙන එකද? කොහෙත්ම නැහැ. මෙහි අරමුණ ආශාව නැති කරන එක නෙවෙයි තෘෂ්ණාව හටගැරීම, uppajjamana සහ එය ස්වභාවිකවම නැති වෙලා යන ආකාරය හඳුනා ගැනීම. ආ මේ ආශාව මගේ හිතේ ඇති වුණා දැන් ඒක නැති වෙලා ගියා කියලා දකිනකොට අපි ආශාවන්ගේ ස්වභාවය තේරුම් ගන්නවා. ඒක තමයි විදර්ශනාව. අවසාන වශයෙන් දානය වගේ සංකල්පයක් මේ ගිහි විනයට එකතු කරගන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම. දානය කියන එක ද්‍රව්‍යමය දේවල් දීමකට විතරක් සීමා නොකර එය නැවත අර්ථ දක්වන්න පුළුවන්. කාලය දන් දීම, ස්වේච්ඡා සේවයක යෙදීම, පවුලේ කෙනෙකුට Tamanගේ නොබෙදුණු අවධානය විනාඩි 10ක් දීම, ඒකත් එක්තරා විදියක අබය දානයක්. එහෙමත් නැත්නම් හිතේ තියාගෙන ඉන්න පරණ වෛරයක් අතහැරීම. මේවා තමයි දේශනාවේ සඳහන් වෙන චාගෝ, පටිනිස්සග්ගෝ කියන ගැඹුරු සංකල්පවල නූතන ප්‍රායෝගික භාවිතයන්. ඒ කියන්නේ අතහැරීම කියන දේ එදිනදා ජීවිතේ පුංචි ක්‍රියාවක් බවට පත් කර ගැනීම. ඉතින් අද සාකච්ඡාවෙන් පැහැදිලි වුණේ මේ ගැඹුරු ධර්ම කරුණු නූතන ජීවිතයට ගලප ගන්න පුළුවන් ප්‍රධාන මාර්ග තුනක් ගැන. පළමුව තෘෂ්ණාව වැනි දාර්ශනික සංකල්ප අපේ ඩිජිටල් ජීවිතයේ රැකියාස්ථාන වැනි හුරු පුරුදු බිමකට ගෙනීම. දෙවනුව අනිමිත්ත වැනි උසස් භාවනා අධ්‍යක්ීම් පිංගන් සේදීම වැනි සාමාන්‍ය ක්‍රියාවකදී අත්විඳිය හැකි ක්ෂුද්‍රාකාර ලෙස හඳුනා ගැනීමෙන් ඒවා අපට සමීප කර ගැනීම. ඒ වගේම තුන්වෙනුව න්‍යාය සහ භාවිතය අතර පාලමක් ලෙස හුස්ම තුනේ විරාමය වැනි සරල ක්‍රමානුකූල අභ්‍යාස ඇතුළත් ගිහි විනයක් හඳුන්වා දීමේ වැදගත්කම. ඔව් ඒ කරුණු තුන තමයි ප්‍රධාන වශයෙන්ම. මේ යෝජනා ඔස්සේ ඔබගේ කරුණු තවදුරටත් විකාශනය කර නැවතත් අපගේ විමසුමට ඉදිරිපත් කරන මෙන් ආරාධනා කරනවා.